දැයි ගෞරවනීය සාමින්හාංශ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මෙම දවසේ භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සූදානම් වෙන්නේ අපි සියලු දෙනාම ඒ සඳහා සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු දැයි මම ලක්මාල් මහත්තයාගෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා අවසරයි සයින්ස් පළවෙනි ප්‍රශ්නය හොඳයි මම උදෑසන පරයන්ක භාවනාවේදී භාවනා වඩමින් හුස්ම රැල්ල කෙරෙහි අවධානයෙන් සිටින විටදී මට දැනුණා එක නාස්පුඩුවකින් පමණක් ආස්වාස් ප්‍රාස්වාස වන බවත් එසේ එම ඉරියව්වෙන් දිගටම සිටීමේදී මගේ උදරයේ උස් පහත් වීම අනුව මාට පෙනුණා දියවලක් වරහන් ඇතුලේ මුහුදක් ඇතුළත ඇස් ඇරීමක් පෙනෙන විදිහට කහ පාටට වුරු වැලි තලාවක් වගේ දර්ශනයක් ඊළඟට සක්මන් භාවනාවේදී ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පළමුවෙන්ම සක්මන්වත් දෙවනුව මම වම දකුණ වශයෙන් පා සතහන් තැබීමේදී මාගේ හිස කොටසෙහි චිරිචිරි ශබ්දයක් පසු එක දිගටම භාවනාව කරගෙන යාමේදී මා පියවර තබන වැලිමලුවේ හරියට මිරිඟු ආකාරයෙන් දියමිදු විසිරී තිබෙන ආකාරයක් දැසර දිස්සුවා. ගරු ස්වාමින් වහන්සේ මෙය සමාධිගත වීමේ ලක්ෂණයක්ද පහදා දෙනු මැනවි. හොඳයි දැන් සාමාන්‍යයෙන් අපි සක්මන් භාවනාවේදී මුකුත් දකින්න දේවල් ඔස්සේ යන්න නරකයි. අපි සක්මනේදී බලාපොරොත්තු වෙන්නේ මේ කයේ යට කොටසට අවධානය යොමු කරලා ඒ දැනෙන දේවල් එක තමයි අපේ නිතරම යන්න තියෙන්නේ. දැන් අපි යම් අවස්ථාවක අපේ හිත එකඟ වෙනකොට හිතේ යම් පමණක එකඟ බවක් හැදෙනකොට සමහර අන්දමක කලින් නොදකපු සංඥාවන් මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ එක සංඥාවක්වත් අපේ භවනාවට රුකුලක් කරන්නේ ඒ වෙනුවට අපේ අවධානය වෙන පැත්තකට ඇදගෙන යනවා. ඒ නිසා අපි නිතරම මේ සංඥාවන් ඔස්සේ යාම නෙමෙයි ඇත්තටම නිවැරදි භවනාව. අපිට තියෙන්නේ අපිට දැනෙන බොහොම ඍජුව සරලව කයට දැනෙන දෙයක් එක්ක තමයි මේ කායानुපස්සනා මට්ටමේදී භාවනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා ආනාපාන සති භාවනාවේ යෙදෙද්දිත් ඊළඟට සක්මන් භාවනාවේ යෙදෙද්දිත් අපිට නම් විවිධාන්තමින් විවිධාන්තමින් විවිධ සංඥා පෙනුනත් ඉස්සරහා තියෙනව වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ ඇස් දෙක පියාගත්තම පේන දේවල් වෙන්න පුළුවන් මේ එකම දෙයක් එක්කවත් යන්න එපා මේ එකක්වත් ඔස්සේ යන්න එපා ඒ වෙනුවට තමන් ඇසුරු කරන මේ ආධුනික යෝගාවචරයෙක් නම් තමන් මූල කර්මස්ථානයේ තමයි වැඩිපුර ඇසුරු කරන්න ඕනේ. අනිත් දේවල් නෙමෙයි. ඊළඟට පරයන්ක භාවනාවෙද්දිත් සඳහන් කරලා තියෙනවා ආනාපාන සතිය කරන ගමන් තමන්ට මේ උදරයේ පිම්බීම හැකිලීමක් දැනුණා කියලා. හැබැයි තමන් මේ දෙකෙන් එකක අපේ අවධානය නවත්ත ගන්න වෙනවා. දැන් අපි මුළු මුළු ශරීරයේම අවධානය යොමු කරනවා කියන එක ඉරියව් මට්ටමේදී හොඳයි. නමුත් අපි දැන් යන්නේ එක්තරාන්දමකින් අපේ මේ සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් තීව්‍ර කරන්න ඕනේ. තීව්‍ර කරද්දී අපිට එක්තරා අන්දමක එක තැනකට යොමු කළා. එමෙන්න එක ප්‍රදේශයකට යොමු කළා මේ තීව්‍ර කිරීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ආනාපාන සතියේදී මේ නාසිකාග්‍රේ කෙළවරේ හිත තියාගෙන චංචල අරමුණක් වෙච්ච මේ ආස්වාස ප්‍රස්වාසය එකක් එකක් පාසා අපි මේ සතිය පවත්වනවා. එතකොට මේ හරියට නිකන් අර මේ පිහියක් මුවත් තියන්න වගේ මේ මේ පිහිය ඒ ඇතිල්ලෙන වාරයක් පාසා තමයි මුවහත ලැබෙන්නේ. ඒ වගේම මේ ආස්වාස හුස්ම රැල්ලක් පාසා පාස්වාස හුස්ම රැල්ලක් පාසා තමයි මේ සතිය මහත් වෙන්නේ. එතකොට දැන් අපි මුළු ඉරියව්වම දකිමින් ඉඳද්දී ඔය ප්‍රතිඵලය එහෙම නැත්නම් ඔය මේ වාසිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ආනාපාන සතිය එනකොට නම් තෝරාගත්තේ මුල කර්මස්ථානයේ වශයෙන් අපි එතන සතිය පවත්වන්න වටිනවා. අපි මේ වෙනුවට දැන් උදරයේ දැනෙන සංවේදනාවන්ට හිත දැම්මොත් අනිත් පැත්තට වෙන පැත්තකට යන්නේ. නිසා දෙකක් තෝරගන්න නැතුව එකක් තෝරගන්න අවශ්‍යයි. හොඳයි. මේ දෙන උත්තර වලට තව මොනවා හරි දැනගන්න ඕන නම් අහන්න නැත්නම් මම ඊළඟ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නට යනවා. හොඳයි. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ පටන් ගැනීමේදීම හුස්ම රැල්ල සංසිඳීම සිදුවන බව දැනුණු විට කිය මාසයේ භාවනා දිනේදී ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කරන විට ශරීරයේ ස්පර්ශ වන ස්ථාන වේදනා දැනෙන ස්ථාන වෙත සිත මෙහෙවා මෙනෙහි කරන්නයි උපදෙස් ලැබුණි. ඒ අනුව මා භාවනා කරන විට ස්පර්ශ වූ ස්ථානවල ඇති තද බව වේදනා දැනෙන ස්ථානවල ඇති වේදනාවන් සමහර විට වැඩි වී පසුව තුනී වී නැවතී යන්නේය. ඒ සමග වෙනත් ස්ථානයක වේදනාවක් හෝ ස්පර්ශයක් දැනේ. මෙසේ විවිධ ස්ථානවල මෙසේ දැනෙන සංවේදී බව පසුව තුනී වී විසිරී නැති වී යයි. සමහර අවස්ථාවල මේ අවස්ථාවලදී සිත ඉහළ එසවෙන්නාසේ දැනීමක්ද ඇතිවේ. මේ සිදුවීම් ගැන ඔබ වහන්සේගෙන් උපදේශක් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. හොඳයි දැන් පොඩි මතක් කිරීමක් කරනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් දැන් අපි තුමු ආනාපාන සතිය මුල් කරගෙන ඒක මූල කර්මස්ථානයේ වශයෙන් තියාගෙන මේ කටයුත්ත ආරම්භ කරනකොට එතකොට අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම රඳව ගන්නවා. එහෙම නැත්නම් මේ අවධානය රඳව ගන්නවා. එතකොට අපි දැනුවත් වෙනවා හුස්ම ගන්නකොට ගන්නවා කියලා පිට කරනකොට පිට කරනවා කියලා දැනුවත් වෙනවා. ඊළඟට හිත පිට යනවා නම් පමණක් අපිට මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. හුස්ම ගන්නවා, හෙලනවා කියලා. නමුත් මෙනෙහි කිරීමකින් තොරව අපේ අවධානය මේ ප්‍රදේශයේම රඳව ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමක් නොකලට වරදක් නැහැ. ඊළඟට අපි හරියටම මේ නාසිකාග්‍රයේ එකත් මේ තිතක් වගේ තනක් සොයා ගැනීම නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ මේ ප්‍රදේශයේ හිත රඳව ගන්නවා අවධානය තියා ගන්නවා එතකොට හුස්ම ගන්නකොට අනිත් එක තමයි සමහර ලාවට අපි මේකත් එක්ක හුස්මත් එක්ක ඇතුළට ගියොත් ඒකත් වැරදි හුස්ම පිට වෙනකොට ඒකත් එක්ක ඈතට ගියොත් ඒකත් වැරදි අපේ අවධානය නිතරම මේ ප්‍රදේශයේ රැඳෙන්නයි තියෙන්නේ කොහොම ඉන්නකොට දැන් එතකොට කෙනෙකුට මේක සංසිඳෙන්න ගන්නවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආසයේ සංසිඳෙන්න ගන්නවා. අපි ඒ සංසිඳීමට අනුග්‍රහ කරන්න ඕනේ. මේ කියන්නේ දැන් අපේ හුස්ම රැල්ල ක්‍රමානුකූලව කලින් තිබුණට වඩා බොහොම සරල වෙන්න, එහෙම නැත්නම් සිනිඳු වෙන්න, සියුම් වෙන්න පටන් ගන්නවා. දැන් කොයම කොහොම සියුම් වෙද්දි වෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් තමයි අපේ හිත නිින්දට වැටෙන්න පුළුවන්. තීන මිද්දේ ඇවිල්ලා අපිව මේ අල්ලගන්න පුළුවන්. ඉතින් අපි ඒ එහෙමත් වෙන්න ඉඩ නොදී බොහොම අවධානයෙන් පවත්වගෙන ඉන්නකොට තවදුරටත් මේ හුස්ම රැල්ල සියුම් වෙනවා. එතකොට එක්තරා අන්දමකින් අපි කලින් හොඳට වැටහුණා දැන් මේ ගන්න ආස්වාසයක්. මේ පිට කරන්නේ ප්‍රස්වාසයක් කියලා. ඒ සඳහා අපි ඒක ඇතම් වෙලාවට ඉතින් මේ ආස්වාසය හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේ ඇතිල්ලීගෙන යනවා. ප්‍රස්වාසය නම් පහළට ඇතුල් වෙන බව තේරෙනවා. එහෙම නැත්නම් උණුසුම්ව දැනෙනවා, සිසිල්ව දැනෙනවා. මේ වගේ යම් ක්‍රම පාවිච්චි කළා අපිට පුළුවන් මේ දෙකේ වෙනස හඳුනගන්න. නමුත් අපි මේක හොඳට කරගෙන යනකොට අවස්ථාවක් එනවා යම් චලනයක් සිද්ධ වෙනවා. යම් ස්පර්ශයක් සිද්ධ වෙනවා. නමුත් ඒකෙන් අපිට තෝරගන්න බෑ මේක ආස්වාසයක්ද ප්‍රසවාසයක්ද කියලා. ඒ අවස්ථාවේදී අපි මේ දැනෙන්නේ හැය මේක දැන් මගේ සතිය දුර්වලලාය කියලා අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් එතරම් වැරදි. ඒ වෙනුවට අපි අරමුණ මේ අරමුණ තේරෙන්නේ නැහැ වෙන අරමුණට යන්න ඕනේ කියලා ගියොත් ඒකත් වැරදි. අපි මෙතනම සතිය පවත්වන්න ඕනේ. අපි දන්නවා නම් මේ අපේ ආපපාර කිසිම වැරද්දක් උනේ නැහැ. මම හොඳට භවනා කළා, නිින්ද ගියෙත් නැහැ. ආස්වාද ප්‍රසආසයේම හිත පැවැත්තුවා. ක්‍රමානුකූලව දැන් මේක තුනී වේගෙන ගියා. සියුම් වේගෙන ගියා. දැන් මේ මම ආපු පාර Tamanට නිවැරදිව තේරෙනවා. එතකොට අපි මේ වෙන්න තියෙන දේ එහෙම නැත්නම් මේ යන විපරිණාමයට ඉඩ දීලා අපේ අවධානය මෙතනම තියන් ඉන්නවා. දැන් හැබැයි වෙනසක් තේරෙන්නේ නැති තරමට ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න බැරි තරමට ඔන්න දැන් මේ සංසිඳීමක් තියෙනවා. මෙතෙන්ටත් ආවට පස්සේ එක පාරටම අර සංවේදනාවන් එහෙම නැත්නම් මේ වදින තැන් ස්පර්ශ වෙන තැන් බලන්න යන්න නරකයි. ඒ වෙනුවට තව ටිකක් මෙතන හොඳට ඒ අවධානය තහවුරු වෙන්න ඉඩ අරින්න ඕනේ. තහවුරු වෙන ඉඩ ඇරියාම අපිට තේරෙනවා දැන් දැන් මේකත් වාර කීපයක්ම වෙන්න ආරිනවා. තමන් මේ ස්වභාවය මෙතෙන්ට එන එන වාර ගණන වැඩි කරනවා. එන්න පුළුවන් හැකියාව වැඩි කරනවා. ඉක්මනට එන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කියන්නේ කලින් මෙතෙන්ට එන්න අපි තුන් පැයක් ගත වුණා. ඊට පස්සේ මෙතෙන්ට එන්න විනාඩි 50න් එන්න පුළුවන්. ඊළඟට 45න් 30න් විනාඩි 15න් ওই විදිහට අපිට දැන් මෙතෙන්ට ඉක්මනට එන්න පුළුවන්. ඇවිල්ලත් හිතේ විසිරීමකින් තොරව මෙතන සෑහෙන වෙලාවක් අවධානය තියාගෙන ඉන්නත් පුළුවන්. ඒක ලොකු ආයාසයෙන් කරන දෙයක්වත් නෙමෙයි. දැන් හිතම සතුටින් මෙතන ඉන්නවා. તો ඔය මට්ටමකට ආවා නම් ඔය தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් අන්න අපිට පුළුවන් අර ස්පර්ශන ස්ථානවලට හිත යොදාලා දැන් මේ හදාගත්ත එකඟ බව සමාධි මට්ටම දැන් අන්න විවිධ තොරතුරු තේරුම් ගන්න නිරීක්ෂණය කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒකට දැන් අපි හිතුවොත් කකුලේ කොහේ හරි වදින තැනක් පොළවත් එක්ක ස්පර්ශලා තියෙන තැනක් ගැටිලා තියෙන තැනකට අපි අවධානය යොමු කළා නම් එතෙන්ට මේ ආනාපාන සතියෙන් හදාගත්ත අවධානය ක්‍රමානුකූලව එතෙන්ට මාරු වෙනවා. වෙන තැනකට අවධානය යොමු කළොත් එතෙන්ට මාරු වෙනවා. එතකොට දැන් අපි අපි මුලින් එතෙන්ට අවධානය යොමු කරනවා. ඒ අපි මද වේලාවක් අවධානය යොමු කරන් ඉන්නකොට අර හදාගත්ත එකඟව ක්‍රමානුකූලව එතෙන්ට සම්පූර්ණයෙන්ම මාරු වෙනවා. මාරු වෙලා හොඳට එතන දැන් අවධානයෙන් ඉන්න පුළුවන්. ඉතින් ඔහොමත් ඉන්නකොට Tamanට තේරෙනවා නම් තාම මේ කකුලක් අහු වෙනවා නම් අතක් අහු වෙනවා නම් මොන හරි එහෙම තැනක් අහු වෙනවා නම් ඒ කියන්නේ තව මේක සියුම් වෙන්න ඕනේ. අපි හොඳට ඔතෙන්ට ආවහම ස්ථානයක් දැන් අපි හිතින් හදාගත්ත. එහෙම නැත්නම් අපි දීපු නම් වලින් නේ අපි ඔය සාමාන්‍යයෙන් කියන්නේ සංකල්ප මට්ටමේනේ අපි කතා කරන්නේ අතපය ඔය විදිහට කතා කරන්නේ. ඒවායේ තොර වෙලා අපේ අවධානය හොඳට තීව්‍ර වුණා නම් අපිට දැනෙන්නේ අර ඊටාම ප්‍රාථමික මට්ටමේ තද ගතියක්, බුරුල් ගතියක්, උණුසුම් ගතියක්, සිසිල් ගතියක් විතරයි. අන්න එතකොට තමයි හොඳම මට්ටමක මේ නිරීක්ෂණයක් විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එතකොට එතන හැඩයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ නිකන් කම්පන ස්වභාවයක්, චංචල ස්වභාවයක්, උණුසුමක් සිසිලසක් විතරයි. එතකොට ඒ ස්වභාවය හොඳට ලං වෙලා බොහොම මධ්‍යස්ථ කියන්නේ ලං වෙලා හැබැයි මධ්‍යස්ථ බලාගෙන ඉන්නවා. මේක තමන්ගේ කරගන්න යන්නේ නැහැ. පාලනයක් කරගන්න යන්නේ නැහැ. ඒ වෙනකොට බොහොම මධ්‍යස්ථ බලන් ඉන්නකොට අන්න අපිට තේරෙනවා මේකේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන ආකාරය. විවිධ හේතුන් මේකට බලපාන ආකාරය අපිට වැටහෙන්න ගන්නවා. එතකොට මේ දේ තමයි सिद्ध කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේ කලින් පාර දැන් විස්තර කරලා තියෙනවා. දැන් ස්ථාන කීපයක මේ මේ මෙනෙහි කිරීම. එහෙම නැත්නම් මේ විමසීම කරලා තියෙනවා. ඉතින් මෙහි හැබැයි ටික කාලයක් යෙදෙන්න ඕනේ. මේක එකපාරක් විතරක් කියන්නේ වරක් දෙවරක් මේ දේ කිරීම ප්‍රමාණවත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. විහෙරති කියලා කියන්නේ වාසය කරනවා. ඒ කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ මේක බලමින් වාසය කරන්න ඕනේ. හැබැයි ඒක අතකින් අපිට පුළුවන් පොඩ්ඩක් මේක අනිත්‍ය මිශ්‍ර වෙච්ච දර්ශනයකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔහේ බලන්නම් ආල බලන් ඉන්නව වෙනුවට මේක මේ වෙනස් වෙනව නේද? මට ඕන විදිහට පවත් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මට මෙතන උණුසුමක් මම බලාපොරොත්තු වුණාට දැන් මේක සිසිලක් බවට පත් වෙලා නේද කියලා අර ටිකක් විමසුම් නුවණකින් තමයි බලාපොරොත්තු මේ බලන්න තියෙන්නේ. එහෙම නැතුව නිකන් අර කිසි නිකන් කම්මැලිකමකින් බලාගෙන ඉඳීමෙන් ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. තමන් උනන්දුවෙන් මධ්‍යස්තව ඒ දිහා බලාගෙන ඉන්නවා. එතකොට අපිට මේකේ තියෙන යථා ස්වභාවය මේක ක්‍රියාත්මක වෙන ආකාරය ටික ටික තේරෙන්න ගන්නවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ සානසයන් ඉල්ලීමක් තියෙන්නේ දෙසැම්බර් මාස 29 වෙනි දින සීල භාවනා එක් දින වැඩසටහනේදී ඔබ වහන්සේ දේශනා කළ ආනාපාන සති භාවනාව වැඩිමෙන් සතර සතිපට්ඨානයේ වැඩෙන සැටිත් සප්තබොජ්ජංග ධර්ම වැඩෙන සැටිත් සමාධි ප්‍රඥා වැඩෙන වැඩෙත් වැඩෙන සැටිත් කළ දේශනාව නැවත වරක් දේශනා කරනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒක මේ රෙකෝඩ් කරලා තිනවා. <laughs> මේ ඒ රෙකෝඩ් එක ගන්න පුළුවන්. මේ අදත් මම කියන්නේ යම් පමණක මතක් කිරීමක් කරන්න මොකද මේ ඒක මේ මේ භාවනා වැඩසටහනට එක්තරාන්දමක ටිකක් පිළිවෙලකට මේ ආනාපාන සතිය මුල් කරගෙන තමයි දේශනා මාලාවක් විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගිය වාර දේශනාවත් තැටිගත කරලා තියෙනවා. ඉතින් දැනටමත් අරුණ මහත්තයා දම්සර වෙබ් මේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඉතින් එතනින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උමනා නම් අපිට CD එක කොපි කරලා එහෙම දෙන්නත් පුළුවන්. පොඩ්ඩක් අපේ ලක්මල් මහත්තයාට තමන්ගේ උමනාව දැනුම් දුන්නොත් ඒ අනුව මේ උදව්වක් කරන්න පුළුවන්. අවසාන ප්‍රශ්නේ සායනාංශ මම උදේවරුේ භාවනා කරනකොට ගිනි ගුලියක් තුටුවා. සවස භාවනා කරනකොට නයි දෙන්නෙක් දැක්කා. මෙහි තේරුම කුමක්ද? මේ අතහරින්න කියන එක තමයි කියලා තියෙන්නේ. බලන්න එපා කියන එක තමයි කියන්නේ. ඔය එකක්වත් වැඩක් නැහැ. අපිට යන්න තියෙන්නේ අර කලින් මතක් කරා වගේ දකින්න දේවල් ඔස්සේ නෙමෙයි. අපි එකතකින් මේ භවනාවේ සිද්ධ වෙන දේ යමක් එකතකින් තේරුමක් නැතිකම යතන තියෙන්නේ. දැන් අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට ඉතින් විවිධාකාර කාම අරමුණු ඇසුරු කරනවා. දේශ සහගත අරමුණු ඇසුරු කරනවා. ඉතින් මේ ඇසුරු කරලා දැන් මේ ඊළඟට අපි දැන් මේක මදකට මේ ඇසුර නවත්තලා දැන් අපි මේ භවනා ස්ථානයේ මේ කරන තැනකට නැත්තම් ආරණ්‍යයකට ආවහම ඇස් දෙක පියාගත්තට පස්සේ මේ අර අපි ඇසුරු කරපු දේවල් ආශ්‍රයෙන් විවිධාකාර සංඥා මට්ටම් මතුවෙන්න ගන්නවා. ඉතින් මේ සංඥා මට්ටම් ඔස්සේ අපි ගියොත් අපේ භාවනාව මග හැරෙනවා. එහෙම නැත්නම් භාවනාව අතහැරෙනවා. නැත්නම් අපි මුලා වෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ පේන කිසිම දෙයක් එක්ක යන්න එපා. Taman අපි තුන් ආනාපාන සතියේ ඉන්නවනම් Tamanට සමානාදිතෙන් බුදුහාමුදුරුවෝ පේන්නත් පුළුවන්. රුවන්වැලිසෑය පේන්නත් පුළුවන්. ඇටකටු පේන්නත් පුළුවන්. මොන නයි පේන්නත් පුළුවන්. ඕන දෙයක් පේන්න පුළුවන්. නමුත් මේ එකක්වත් වැඩක් නැහැ. මේ හැමදේම අපිව නිවැරදි මාර්ගයෙන් ඇදලා ගන්න මායя දාන තොණ්ඩුව කියලා හිතා ගන්න තියෙන්නේ. ඉතින් අපි ඒ තොණ්ඩුවකට අහුවෙලා ඒවා ඔස්සේ ගියොත් අපරාධය ඉතින් මේ ලැබිච්ච අවස්ථාව ගිලිහිලා යනවා. එහෙනම් සංඥා ඔස්සේ නෙමෙයි මේ භාවනාව සිද්ධ වෙන්නේ. ඉතින් විවිධ මට්ටමින් ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සංඥාවන් තියෙනවා. ඉතින් රූප සංඥා වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ පෙනෙන විවිධ දර්ශන විදිහට මේක සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට කලින් නොයසිච්ච විවිධ සද්ද ඇහෙන්න පුළුවන්. නැත්තම් කලින් නොදැනිච්ච අනිත්‍යයට නොදැනෙන යම් ගන්ධයන් දැනෙන්න පුළුවන්. ඔය පැත්තෙන් තමයි විශේෂයෙන්ම මේ සිද්ධ වෙන්නේ බහුලව සිද්ධ වෙන්නේ. ඒකෙනුත් ඔය රූප පේන එක නම් බහුලව සිද්ධ වෙනවා. ඉතින් ඔය එකක්වත් නිවැරදි භාවනාව නෙමෙයි. ඔය හේතු අපි හොයන්න ගියොත් ඒකෙන්ම කාලේ නාස්ති වෙනවා. ඉතින් අපි ඒකක් පේනවා, පේනකොට අපි මේක ඇයි මේව වෙන්නේ කියලා හිතන්න යනවා. එතනම ඉතින් අපේ භාවනාව අතහැරෙනවා. එතනම මූල කර්මස්ථානේ අමතක වෙනවා. අපි මේ අනවශ්‍ය සිතුවිලි වල අතරමං වෙනවා. නිසා තේරුම් ගන්නයි තියෙන්නේ මේ මේ සියල්ලම භාවනාවෙන් අපිව පිරිහෙලන්න ආපු මාරා දාපු තොණ්ඩු කියලා හිතාගත්තම හරි. අවසරයි අපේ හන්නේ මේ මම අද මේ සක්මන් භාවනාව කරද්දී එක වෙලාවක ටිකක් වෙලාවක් තිබුණා මේ ඒ වෙලාවේ පතුල් බිම තියෙනකොට මට හොඳට වැලි කැට හැම තැනකම කොතුලි වැඩිම දැනීමක් එනවා. සියුම් විදිහේ දැනීමකුත් එනවා. ඒකම මට තේරුණා නිකන් මේ මේ ඇඟේ මස් පිඩු එක පාට නිකන් තද වෙලා මට හැඟීමක් එනවා කිසිම දෙයකට බයක් නැතුව නිකන් ඕනෙම තැනක සත්‍යමත්ව ඉන්න පුළුවන් යම් කඩාන යන්න පුළුවන් තරම් සත්‍යයක් හැඟීමක් ආවා. ඉතින් මම මේ මීට ඉස්සෙල්ලත් මේ ස්ථානයේ මේ උඩහා භාවනා කරද්දී ওই විදිහේම ආවා ඊගාවට මේ ගෙදරදී පළත් දවස්වල එහෙම කරනකොටත් ඒ විදිහේ අවස්ථා එනවා. මට හිතුණා අද මේ වහන්සේගෙන් ගැන নমස්කාර දෙන්නු මේ ආපු දේ මොකද්ද කියලා බලලා මට හිතෙන්නේ මෙහෙමයි. දැන් අපිට හුඟක් වෙලාවට අපේ අරමුණ මුහුණට මුහුණලා හිටින්නේ නැහැ මුල් මුල් කාලෙදී. කියන්නේ අපි අවධානය යොමු කරන අරමුණට මේ අරමුණ හිතන්න මේකේ මේකේ කියලා අරමුණ අරමුණ නිකන් අපි අවධානය මෙහෙම යොමු කරද්දී අරමුණ නිකන් පැත්තෙන් තියෙන්නේ. හරියට මේකේ මේ එල්ලය වැදිලා නැහැ. සමහරලාවට එක්ක මෙහෙම තියනවා මෙහෙම තියනවා මෙහෙම තියනවා. නමුත් අපි ටික ටික භවනා හුරු කරද්දී ගාන්ට අපේ එල්ලය හොඳට අරමුණේ මූණතට වදිනවා වගේ. හොඳට සිද්ධ වෙනවා. එතකොට මේකේ තියෙන කියන්නේ අපි මුලින් දැන් මොක වෙන්නේ ඇත්තටම දැන් අපි චංචල අරමුණක්නේ සක්මන කියන්නේ. සක්මනේදී කය ඇවිදිනවා අපි අවධානය ඒ ඒ තැන් වලට හොඳට ෂණිකව කාර්යක්ෂමව යොදවන්න ඕනේ. ක්‍රියාශීලීව අපි යොදවන්න ඕනේ. ඉතින් ඇතැම් වෙලාවට අපි ඉක්මන් වෙනවා. ඇතැම් වෙලාවට මේ පසුබහිනවා. එහෙනම් පසුබහිනෝ නේ මොකක්ද කියලා පරක්කු වෙනවා. එතකොට මේ දේ ගාන්ට මේ සමපාත වෙන්නේ නැහැ. නමුත් අපේ ගාන්ටේ පයයේ ස්පර්ශයත් අපේ අවධානය යොමු කිරීමත් අවශ්‍ය පමණට වීරයේ යෙදීමත් මේ කටයුතු ටික හොඳට සමපාත වුණා නම් අන්න අරමුණත් එක්ක හොඳට එකකට අපේ අවධානයයි අරමුණයි හොඳට එකට සමපාත වෙලා මේක එක්තරා අන්දමක නිකන් සමබරව යාමක් සමාන්තරව යාමක් සිද්ධ වෙනවා. ඉතින් එතකොට එක්තරා අන්දමක ප්‍රීතියක් හටගන්නවා. ඉතින් ඔය ප්‍රීති ස්වභාවයක් කයේ සැහැල්ලුවක් Taman ප්‍රමෝදයක් ඇති වෙනවා දැන් තමයි මේක අහුනේ. මේ සැහුඟ සැහැල්ලුවක් ඇති උනේ. ඒක තමයි. ඒ කියන්නේ අපි කලින් කලින් මේ දේ අල්ලගන්න හැදුවට අපේ ප්‍රයත්න සාර්ථක වෙලා නැහැ. අපි එක්ක ඉක්මන් වෙලා මේ වැඩේට එහෙම නැත්නම් වැඩේ සිද්ධ වුණාට පස්සේ අපේ අවධානය එතනට යොමු වෙලා තියෙන්නේ. යම් අවස්ථාවක මේ දේ ගන්නට සමබාතව සමබරව සිද්ධ වුණා නම් අන්න අපිට සතුටක් ඇති වෙනවා. මොකද මේ අරමුණ තමන්ගේ ඒ අවධානයත් එක්ක ගානට සමබර වීම. නැත්නම් සමපාත වීම. මේ සමාන්තරව මේ දේ සිද්ධ වීම. ඒකම ඇත්තටම ප්‍රමාණවත් මේ දේ සැලෙන් සිද්ධ වෙන්න. يعني තවදුරටත් සිද්ධ කරන්න. දැන් අර මොකද මේ දේ සිද්ධුනේ නැත්තම් ටිකක් භවනාව තාම නිකන් නීරසයි. හැබැයි මේක හොඳට සිද්ධ වුණා නම් නීරස බව මගහැරිලා දැන් Tamanට තෘප්තිමත් බවක් එන්න ගන්නවා. ඊට පස්සේ අපේ මේ අර දරන ප්‍රයත්නයේ අහු වෙනවා අපිට කොයි පමණටද වීරය යොදන්න ඕනේ කියලා. අපි සමහරවිට දන්නේ නැහැ වැඩිපුර වීරයක් හදනවා. සමහරවිට දන්නේ අපි අඩු වීරයක් හදන්නේ. මෙන්න මෙතෙන්දී අපිට ගාන්ට ඒකේ අවශ්‍ය ප්‍රමාණයක් අහු වෙලා තියෙනවා. ඒ ටික ඔක්කොම ගාන්ට අහු වුණාම තමයි මේ සමබර බව හැදෙන්නේ. ඔව්. වහන්සිට පිසිද්ද හොඳයි විනාඩි 30ක් වගේ දැන් ගත වෙලා තියෙනවා. අපිට තව යම් ප්‍රශ්න තියෙනවා නම් කතා බහ කරන්න පුළුවන්. මූලික කමඨාන උපදේශ මම හිතන්නේ මේ ඔක්කොම අහලා අහනවන් නේද? හොඳයි. හොඳයි. එහෙමනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි දැනට අපේ සාකච්ඡාව අවසන් කරමු. එහෙනම් හොඳයි නේද? හරි. හොඳයි එහෙනම් අපි ඊළඟට නැවතත් සවස් 4ට ධර්ම දේශනාවක් සඳහා මෙතන මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.